චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා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 අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. පින්වතුනි අද දවසේ අපි ඔබට ඉතාම වැදගත් ධර්ම කාරණා කීපයක් විස්තර කරමින් ඔබට තියෙන මේ ප්‍රශ්න විසඳෙන ආකාරයේ ධර්ම දේශනාවක් සිදු කරන්න. විශේෂයෙන් මේ සිය දිවින් හානි කර ගැනීම අපිට වර්තමානයේ තුල සමාජයේ තුල නිරන්තරයෙන් දකින්න ලැබෙන දෙයක්. මේක රැල්ලක් වගේ යනවා ඊට පස්සේ. ඔබ දකින්න ඇති මීට අවුරුද්දකට දෙකකට වගේ පෙරත් අපේ රට ගත්තාම සමහරු ඔන්න එක්ක මුහුදට පැනිනවා. ඊළඟට ලිදේ පනිනවා දරුවෝ එක්ක. දැන් මේවා සිදු වෙනකොට අපි දන්නවා අපේ සමහර මාධ්‍ය කිසිම මාධ්‍ය සදාචාරයක් නැතිව මේවා පෙන්වන මාධ්‍ය රැසක් තියෙන තරගෙට. ඔවුන්ට තියෙන තරගයක්. ඒ තුල සමහර ටෙලි නාට්‍ය වගේ මේවා රඟ දක්වලා පෙන්නනවා. ප්‍රාවෝලික ප්‍රශ්න අසරණකම කරගන්න දෙයක් නැතුව අඬාගෙන ගිහින් ළිඳට පණින ඒවා. එතකොට මේවා කීපයක් දකින්නකොට එවැනිම ප්‍රශ්න වලින් පීඩා විඳින බොහෝ දෙනෙකුට මනසට හැඟීමක් ඇති වෙනවා. අපිටත් දැන් තියෙන ওই විසඳුම තමයි. අපිටත් අන්න අර වගේ විසඳුමක් තමයි තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න ගෙවල් වල දරුවන්ගේ පවුල් වල ප්‍රශ්න ඇවිල්ලා මිනිස්සු අසරණ වෙනකොට අර රූපවාහිනිය දැකපු දේ මතක් වෙනවා. ඒ නිසා රැල්ලක් වගේ යනවා. ඒ වගේ දේවල් අපි දැක්කා. සමහරු බෙල්ල වැල දාගෙන ඔන්න මැරෙනවා. ඊට පස්සේ මාධ්‍ය වලින් මේවා පෙන්නනවා, රඟපාලා පෙන්නනවා. ඒ සිදුවීම තුළ තව බොහෝ පිරිසක් රැල්ලක් වගේ කීප දෙනෙකුට කාලයක් මේක පැතිරිලා යනවා. ඒ නිසා විශේෂයෙන් මේ සියදිවි හානි කර ගැනීම වගේ දේවල් මාධ්‍ය වල වාර්තා කරද්දී අපි දකිනවා ලෝකෙ ගොඩක් දියුණු රටවල් වල එවැනි සිදුවීම් මාධ්‍ය වල වාර්තා කරන්න දෙන්නේ නැහැ. ඒවා වාරණය කරලා තියෙනවා. ඒ නිසා මෙවැනි දේවල් තුල සමහර කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් සියදිවි හානි කරගත්ත කෙනෙකුට මරණ මොහොතේ ධර්මයක් සිහි කරගෙන මැරුණොත් සුගතිය යන්න පුළුවන් නේද? ඔය වගේ ප්‍රශ්න අපෙන් ගොඩක් අය අහනවා.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 එහෙම හිතන්න පුළුවන්. එතකොට මේ තුල ඒ ස්වභාවය, ඒ හිතේ ස්වභාවය, ඒ මොහොතේ හිත මොන වගේ සමාපත්තියක් තුල පිහිටපු වෙලාවක්ද? ඒ දේවල් ඔබ තීරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. ඔබ දන්නවා වක්කලි හාමුදුරුවෝ ගැන මේ වක්කලි කියන තරුණයා මේ බුද්ධ ශාසනය තුල ශ්‍රද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානය ලැබපු කෙනෙක්. එතකොට අපිට පේනවා එහෙමනම් සසර කල්ප ලක්ෂයක් පාරමී පුරලා තියෙනවා.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 ඒ බණ අහගෙන ඉන්න කෙනාගේ හිත වෙන අරමුණු ඔස්සේ දුවන්නේ නැකිතල යන්න හිතෙන්නේ කනට නිකන් අපි සාමාන්‍ය උදාහරණයකට කියනවා මී පැණි වැක්කෙනවා වගේ. ඒ උදාහරණයක උපමාවකට කියනවා ඒ වගේ බණ අහගෙන ඉන්න කෙනාට හරි මිහිරි හිත පිහිටනවා වචන පැටලෙන්නේ ගැළපීලා එනවා අර්ථ වැටහෙනවා ධර්මයේ වැටහෙනවා දැන් වක්කලි මේ තරුණේ තාම පැවිදි වෙලා නැහැ බුදුහාඳුරු බණ කියන කතාව. ඒ වගේ පිංගතුනේ අපේ බුදුහාඳුරු දහම් දේශනකොට උන්වහන්සේගේ සතර දලදාගින් සුදු බුදුරැසක් විහිදෙනවා. මේ සුදු පාට බුද්ධ රශ්මිය සිරස වටා තුන් වලල්ල ප්‍රදක්ෂිනා වෙලා අහසට පැන නගිනවා. දහම් දේශනකොට සතර දලදාග විවර වෙද්දී සුදු බුදුරැසක් විහිදෙනවා. ඒක බුදු කෙනෙකුට පවතින ආශ්චර්ය දෙයක්.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 ඔබ වහන්සේලා දෙනම ඉක්මනින් බුදුහාමුදුරු මුණ ගැහෙන්න යන්න. ගිහින් තථාගතයන් වහන්සේට මගේ වචනෙන් වන්දනා කරන්න මේ වන්දනා කරන්නේ වක්කලී භික්ෂුව වෙනුවෙන් කියලා මගේ වචනෙන් වදින්න. බුදුරජාණන් වහන්සේට මාව බලන්න වඩින්න කියලා ආරාධනයක් කරන්න වක්කලීට බොහොම අමාරුයි අසාධ්‍යයි මට නැගිට ගන්නවත් බෑ තථාගතයන් වහන්සේට පුළුවන් නම් මාව බලන්න ඉන්න කියලා කියන්නේ කි. බුදුරජාණන් වහන්සේ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 අහනවා වක් කලේ කොහොමද ඉස්සෙල්ලා ඇහුවා ලෙඩේ ගැන අපි ලෙඩේ බලන්න ගියාම අහනවානේ බුදුහාමුදුර අහනවා මේ කොහොමද වක් කලේ ඔබේ වේදනාවල් එන්නේ අඩු වෙනවද වැඩි වෙනවද ඉවසන්න පුළුවන්ද දරුණුද ඔබට දරා ගන්න පුළුවන්ද ඉතින් වක්කලි හාමුදුරුව අසනීප ගැන කිව්වා ඒ රෝගේ එන්නේ එන්න වැඩි වෙනවා බොහොම අමාරුයි ස්වාමීනි මගේ රෝගේ නම් අඩුවක් නෑ කියලා ඊළඟ බුදුහාමුදුරහන වක්කලි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 වක්කලි ඔබට එහෙම ප්‍රශ්නයක්ද? අනේ ස්වාමීනි මට එහෙම ප්‍රශ්නයක්වත් නැහැ කියලා. එහෙනම් ඔබට ප්‍රඥාව ගැන අනේ ස්වාමීනි මට එහෙම ධර්මී ගැන දෙයක් නෙමෙයි. මං ඉස්සර බුදුරජාණන් වහන්සේව බලාගෙන ඉන්නවා. දහම් දිසන හැටි බලන්න එනවා. දවසකට දෙතුන් අතාවක් තථාගතයන් වහන්සේ දිහා මගේ ඇස් දෙකෙන් දකිනවා. බුදුහාමුදුරන්ගේ ඇස් දෙකෙන් දකින්න විදිහක් නැතුව දුකෙන් ඉන්නවා කියන්නේ. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ දන්න ওই වචනේ චින්තේ වක්ඛලි ඉමිනා පූති කායන දිත්තේ වක්ඛලි මේ කුණු ශරීරය දිහා බලන් ඉඳලා නුඹට තියෙන ප්‍රයෝජනය මොකක්ද අන්න වක්ඛලීට දහම් ඇස පහළ වෙන්න නුවණ පහළ වෙන්න බුදුරජාණන් වහන්සේ ගුරුසු විදිහට මහානව වක්ඛලි මේ කුණු ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර ගැන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 දැන් ඔබ මේ ධර්ම කරුණ ටික තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව වක්කලි හාමුදුරන්ගේ අර සියදි විහානි කරගත්ත කතාව විතරක් ඇල්ලුවොත් ඔබට ඔතනින් වරදිනවා. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට මේ ගාම්භීර ධර්මයක් කීවා. මේ ඇස කන නාසය දිවකය මනස පංච උපාදානස්කන්ධේ ඒ පංච උපාදානස්කන්ධය තුල හටගන්න පටිච්ච සමුප්පාදේ ඒවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම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 මෙන්න මේ විදිහට ඔබ පංච උපාදානස්කන්ධ ගැන හිත පිහිටවාගෙන විදර්ශනා වඩන්න කියලා බුදුහාමුදුරුවෝ ධර්මයේ කිව අනේ වක්කලි හාමුදුරුවෝ වැදගෙන අහගෙන හිටියා. ඔය බණ ටික කියලා බුදුරජාණන් වහන්සේ ආපහු වැඩියා. දැන් වක්කලි හාමුදුරුවෝ පහවදා දැන් අර ගිලන් ඇදීම නැකිට ගන්නවත් බෑ. වේදනාව එන්න එන්න වැඩි වෙනවා. වක්කලි හාමුදුරුවන්ගේ හිත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 නිවන හිත පිහිටවන ක්‍රමයක්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිමිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලා නිවනේ ස්වභාවය අරමුණු අර කායික වේදනාව තුල නිවන අරමුණු කරගෙන පුදුම වීරියක් වඩන. එදා රාත්‍රී දේවතාවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගිජ්ජකූට පර්වතේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා දෙවිවරු දෙන්නේ එක දෙවි කෙනෙක් බුදුහාඳුරන්ට වන්දනා කරලා කියනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ වක්කලි භික්ෂුව ධර්මය අවබෝධ කරන්න අප්‍රමාණ වීරියක් වඩනවා කියලා. අනිත් දේවතාව කියනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ වක්කලි භික්ෂුව නම් ධර්මය අවබෝධ නොකර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 මාව උස්සලා බිමින් තියන්න කියනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා දෙනම වක්කලී ස්වාමීන් වහන්සේව ගිලන් ඇඳෙන්න අමාරුවෙන් උස්සලා බිමින් වාඩි කෙරුවා. වැඳගත්තා. වැඳගෙන කිව්වා අනේ මට දැන් කියන්න කියනවා. ඊට පස්සේ කිව්වා ඊයේ රාත්‍රී දෙවිවරු දෙන්නෙක් තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා එක දේවතාවෙක් මෙහෙම පණවිඩයක් කිව්වා වක්කලී භික්ෂුව ධර්ම අවබෝධයට අප්‍රමාණ වීරියක් වඩනවා. අනිත් දේවතාවා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 ඇල වෙලා දැන් හොද්දටම වේදනාව. මරණාසන්නව අර වේදනාව එන්න ඉන්න වැඩි වෙනවා. උන්වහන්සේ ඒ වේදනාව යටපත් කරගෙන පංච උපාදානස්කන්ධය අනිත්‍ය සිහි කර විදර්ශනා වඩන. ඒ පංච උපාදානස්කන්ධය 11 ආකාරයකට අනිත්‍ය වශයෙන් වඩනවා. එහෙම වඩනකොට නිරෝධ සංඥාවේ හිත පිහිට නිවන අරමුණු වෙනවා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 දැන් එදා බුදුරජාණන් භික්ෂුන් වහන්සේලා කීප නමක් ඇවිල්ලා බැලුවා වක්කලි හාමුදුරුව එහෙම අපවත් වෙලා දැලිපියෙන් බෙල්ල කපාගෙන. දැන් මේ පණවිඩේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා. කියලා භික්ෂුන් වහන්සේලාත් එක්ක බුදුහාමුදුරුව වඩින වක්කලි භික්ෂුව හිටපු ගල්ලෙනට වැඩි. වක්කලි භික්ෂුවගේ බෙල්ල අර දැලිපියෙන් කැපිලා එහෙම පැත්තකට වෙන් වෙලා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 මේක නිකන් එහාට මෙහාට දුමාරයක් වගේ වලාකුලක් වගේ යනවා. වික්ෂුන් වහන්සේලා දැකලා බුදුහාමුදුරන්ට පෙන්නනවා ස්වාමීනි බහත්තුන් වහන්සේ අර අමුතු જાති වලාකුලක් වගේ කළු පාට දුමාරයක් යනවා කිව අහසේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය වලාකුලක් නෙමෙයි. ඔය පාපී මායයා. වක්කලි භික්ෂුවගේ විඥානේ කොහෙද පිහිටියේ කියලා වක්කලි භික්ෂුව ඉපදිච්ච තැන හොයනවා කියනවා.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 ඒ සියදිවි හානි කරගත්ත සිදුවීම. හැබැයි උන්වහන්සේ එතන පිරිනිවන් පා. එතකොට මේ මේ සිදුවීම අපිට වර්තමානයේවත් කාටවත් ඔබටවත් මටවත් අපි කාටවත් කෙනෙකුට මේ බණ ඇහුවා කියලා පින්කම් කරා කියලා බුදුන් ඇන්දා කියලා ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ඒවා ගලපන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. මොකද අපි දැන් ඇත්තටම අපි භාවනා කරන කාලේ පැවිදි වෙන්න උත්සාහ කරන කාලේ මම පවා ගොඩාක් පැවිදි වෙන්න උත්සාහ කරද්දී අපිට ගොඩාක් කරදරා අපේ ගෙවල් වල ඥාතීන් දෙමව්පිය පවා පැවිදි වෙන්න ඉඩ නොදී පැවිදි වෙන්න නම් ඉඩ දෙන්නේ නැහැ කියව මරුණා. එතකොට ඒ වගේ අවසානයේ අපි යන්නේ යන තැන ගොඩාක් තැන් වලින් දෙමව්පිය අවසරයක් නැතුව පැවිදි කරන්න බෑ කියලා අපිව ආපහු ඇරියා. අවසානයේ ඔහොම කාලයක් ඉඳලා ආරණ්‍ය ගානේ ඉඳලා භාවනා කළ කැලෑවල් වල ඉඳන් හිටියා. කාලයක් ඉන්නකොට මටත් හිතුණා හොඳට භාවනා කරලා සුගතියේ හිත පිහිටවාගෙන දිව්‍ය ලෝකෙක හිත පිහිටවාගෙන මැරෙන්න පුළුවන් සුගතිය යන්න කියලා. එතකොට එහෙම හිතනකොට අපිට ගැළපීලා එනවා පුළුවන් මෙහෙම සුගතියේ හිත පිහිටවලා දිව්‍ය ලෝකෙක හිත පිහිටවලා දැන් මගේ හිතුල හොඳ සද්ධාාවක් තියෙනවා මං හොඳට සිල් රකින්න කෙනෙක් මං හොඳට පින් කරන කෙනෙක් මං මේ වගේ ධර්මයේ දියුණු කරන කෙනෙක් එතකොට මට මේ උපදින්න ආසාවක් නැහැ මම මේ වෙන තණ්හාවකින් කරන දෙයක් නෙමෙයි මට කල්යාණ මිත්‍ර ආශ්‍රයය ඕන මට සුගතියක ඔය වගේ ගැළපීලා එනවා මතක තියාගන්න මේක මිත්‍යා දෘෂ්ටියක් ඒක මෝඩ අදහසක් කාලයක් යනකොට ධර්මයේ ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ඒ කාලේ මහ මේ පහළ වෙච්ච අදහස් මොනතරම් අනුවන අදහස්ද කියලා. ඒ ධර්මයේ නොදන්න කාලේ. හැබැයි අපි කාලයක් ධර්මයේ ඉගෙන ගන්නකොට මේ හිතේ ස්වභාවය තේරුම් ගන්නකොට හිතට එන සිතුවිලි වල ස්වභාවය මේ තණ්හාව ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගන්නකොට අපිට පේනවා කිසිම විදිහකින් ද්වේෂ සහගත සිතුවිල්ලක් බලවත් නොවි පෘතජන කෙනෙකුට සියදිවි හානි කරගන්න පුළුවන් කමක් නැහැ. මතක තියාගන්න සියදිවි හානි කරගන්න මොහොතේ ද්වේෂය බලවත් වෙනවාමයි. ඒ ද්වේෂය එක එක ස්වරූපෙන් බලවත් වෙනවා. දැන් ඔබ දන්නවා සමහර අය අපි නිකා වර්තමාන සමහර සිදුවීම් ඔබ හිතා ගන්නකෝ ඇතැම් මහා ධනවතු ලෝකේ අපි ගත්තොත් අපි ලංකාව පැත්තක තියලා ඔබ ලෝකේ ගැන හිතන්න ලෝකේ බොහොම ධනවත් පුද්ගලයෝ මිලියනපතියන් බිලියනපතියන් සියදිවි හානි කරගත සිදුවීම් තියෙන මානසික පීඩනය සමහරලාවට ඇති වෙන ප්‍රශ්න රස්සාවල ප්‍රශ්න එක්ක දරුවන්ගේ ප්‍රශ්න ඒ වගේ දේවල් ගෙවල් වල ප්‍රශ්න දරා ගන්න බැරුව සමහර ලාවට හිතනවා දැන් මට ඉඳලා වැඩක් නැහැ. ඊළඟට සමහර අය ලෙඩ රෝග නිසා අපි හිතමු සමහර කෙනෙකුට තියෙනවා හොඳ කරගන්න බැරි ලෙඩක්. වෛද්‍යවරු කියනවා ඔයාට මේ රෝගේ ඔපරේෂන් එකක් කරන්න වෙයි. ඊට පස්සේ අපිට සහතික වෙන්න පුළුවන් සමහර ඔපරේෂන් වලදී වෛද්‍යවරු කියනවා මේක 50ට 50 තමයි මේ විශ්වාස කරන්න පුළුවන්. අපිට විශ්වාස කරන්න බෑ මේක සාර්ථක වෙන්න ඉඩ කඩ තියෙන්නේ 150යි. ඔපරේෂන් එක වැරදුනොත් ජීවිත කාලෙම එක්තැන් වෙලා ඉන්න වෙනවා. අන්න බයක් ඇති වෙනවා. අනේ මට නම් ඔහොම දුක් විඳින්න බෑ. එහෙම එක තැන මල මුට්ට කරගෙන දුක් විඳගෙන මට ওই දුක විඳින්න බෑ කියලා. අන්න Tamanට Tamanගේ කය ගැන ඇති වෙනවා බයක්. බය ඇති වෙන්නේ ද්වේෂයත් එක්ක මතක තියන්න. මේ රාග, ద్వේෂ, මෝහ කියන මේ ක්ලේශ ධර්මයන් තමයි හිතේ වැහිලා තියෙන්නේ. ධර්මය අවබෝධ වෙන තෙක්ම කෙලෙසුන්ගෙන් මිදෙන තෙක්ම ඔබේ විඥානේ පවතින්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන් තුල. ඒ අකුසල මූලයන් තුල පිහිටපු හිත, ඒ විඥාණය හැම වෙලාවෙම අකුසලයක් තුලටම තමයි යදෙන්නේ. එතකොට එවැනි මොහතක හිතනවා මට මෙහෙම දුක් විඳින්න ඕනේ සමහර වෙලාවට අපි හිතමු බණ අහන කෙනෙක්. එයා ධර්මයෙන් ගලපලා බලනවා. සමහර අය හිතනවා මෙහෙම. මට දැන් මේ ශරීරය ගැන ඇල්මක් නැහැ. ආසාවක් නැහැ. අපි කොහොමත් මැරෙනවනේ. මේ කුණු ශරීරයක් මට පවත්වන්න ඕනේ. ඒ නිසා මං සීදි විහානි කරගන්නවා. එතකොට දැන් බලන්න අර අහපු බණ, අහපු ධර්මය තමන්ගේ වාසියට ගලපගත්තා. ඒක ධර්මයේ නෙමෙයි. ඒ නිසා සියදිවි හානි කර ගැනීම තුල බොහෝ වෙලාවට බලවත් වෙන්නේ ද්වේෂය. අන්න ඒකයි සුගතියක ය아가න්න අමාරුයි. මේ සියදිවි හානි කරගන්න කෙනෙකුට මරණ මංචකයේ द्वේෂසිත බලවත් වෙලාමයි මැරෙන්නේ. ඒකට අපිට අපේ වේදනාවත් එක්ක උපදින්නේ පටිග නිමිත්ත. ඔබ මතක තියාගන්න අපිට ඇති වෙනවා සැප විඳීම. සැප විඳීමත් එක්ක රාගානුසය මතුවලා එනවා. ඒකට ඇලීම ආසාව ඇති වෙනවා. ඒ සැප විඳීම පවත්වන්න කැමති. ඊළඟට අපිට ඇති වෙන දුක් විඳීම. කායික වේවා මානසික වේවා දුක් විඳීමක් උපදිනවා. ඒ දුක් විඳීමත් එක්ක මතුවෙන්නේ පටිඝානුසය. අපේ හිතේ තියෙන අනුසය ධර්ම. හිත ඇතුලේ යටපත් වෙලා තැම්පත් වෙලා තියෙන අනුසය ධර්ම. ඒ අනුසය ධර්මත් එක්ක මතුවෙන්නේ පටිඝානුසය. ගැටීම. අනිත් වෙලාවට තියෙන අවිජ්ජානුසය, අවිද්‍යාව, මෝහය, මුලාව. ඒ නිසා සමහරු සියදිවි හානි කරගන්නවා මෝහේ මත. මුලාව මත. ඔබ ඔබ හිතන්නේ සමහර ඉන්න පුළුවන් ලෝකේ සමහර සිදුවීම් කෙනෙක්ව මෝහෙන් මුලා කරන. එවැනි මුලා කරලා කෙනෙක්ව මේ විදිහට කියන්න පුළුවන් මේ විදිහේ චන්ද්‍රග්‍රහණයක් එනවා. ඒ චන්ද්‍රග්‍රහණය එන වෙලාවේ සිය දිවි හානි කරගත්තොත් හැමෝම දිව්‍ය ලෝකෙට යනවා. එතකොට ඔය වගේ මිනිස්සු මුලා කරපු සමහර රටවල් වල පුද්ගලයෝ ගැන ඔබ අහලා ඇති. එතකොට ඔය සොකෝ අසහරා කියලා හිටියා ඔය මට මතක ඇති ජපානයේ පුද්ගලයෙක් ඔහු දහස් ගාණක් තමන්ගේ අනුගාමිකයෝ එක්ක ගෑස් එකක් භාවිතා කරලා විශාල පිරිසක් එක්ක මරාගෙන මැරුණා. එතකොට ඒකට සුව කැමැත්තෙන් අනුගාමිකයෝ ඒතන මෝහේ මුලා කරලා නොමග යවලා ඒ වගේ මනස හදනවා. මේ විදිහට මැරුණොත් සුගතිය යන්න පුළුවන්. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා කෙනෙක්ගේ මනස මුලා කරනවා. එතකොට එතන බලවත් වෙන්නේ මෝහය. ඒ මෝහයේ මත කෙනෙක්ව මුලා කරන්න පුළුවන්. දැන් ඔබ හිතන්න ඔය මරාගෙන මැරෙන්න කෙනෙක්ගේ මනස හදන්නේ මෝහයක් මත. එතන බලවත් කරන්නේ द्वේෂයෙන් හිත හදලා මෝහය තුල යාගේ හිත පිහිටවනවා. ඔබට මේ විදිහට මරාගෙන මැරුණොත් දෙවියන් ළඟට යන්න පුළුවන්. ඔබේ ආගමට විරුද්ධ ඔබේ ආගමේ විරුද්ධවාදීන් ඔබ මරන්නවා මරාගෙන මැරෙනවා කියන්නේ ඔබ දෙවියන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ තුල ඔබ දෙවියන් ළඟට යනවා කියලා මෝහෙන් මුලා කරනවා. එතකොට එක්ක රාග, එක්ක ද්වේෂ, එක්ක මෝහ. එයා මෝහෙන් මුලා වෙලා හිතනවා. එයා ඒ නිසා තමයි අපි දකින්න දැන් සමහර මරාගෙන මැරෙන ශස්ත්‍රවාදී පුහුණු කරන්නේ. ද්වේෂයත් මෝහයත් බලවත් කර. කෙනෙක්ගේ මනස කොච්චර නොමග යවන්න පුළුවන්ද කියලා ඔබ හිතන්නේ. කෙනෙක්ගේ මනස දැන් කෙනෙක් සාමාන්‍ය පුද්ගලයෙකුට මරණයට කියන සබ්බේ භායන්ති මච්චුනෝ. මේ ලෝකේ හැම සත්වෙක්ම මරණයට බයයි. හැබැයි මරාගෙන මැරෙන මට්ටමට හිත හදන අය බලන්න පොඩි දරුවෝ. සමහරට දරුවා ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. කුසේ බෝම්බයක් බන්දලා ඇඟේ ලොකු බෝම්බයක් බැඳගෙන තියෙන දන්නවා මේක පුපුර ගත්තට පස්සේ කෑලි කෑලි යනවා. හැබැයි මනස හදලා තියෙන්නේ. අපි දන්නවා සමහර සෙදුවින් ඔබ හිතන්න රාජ්‍ය නායකයන්ට කාලයක් Taman එක්ක ඉඳලා හිතවත් වෙලා එකට කාලා බීලා එක හෙලිකොප්ටරේ ගිහිල්ලා බුද්ධි අංශ හිටියා ඊළඟට ඒ කාලේ හිටපු අපරාධ පරීක්ෂණ අංශ බුද්ධි නිලධාරීන් ඔය CID ඔය කාටවත් හොයාගන්න බැරි වෙන විදිහට සැකයක් ඇති නොවන විදිහට ඉරියව් තුලින් පවා Tamanගේ ඉලක්කයට ගියා ඒ ගිහින් අවස්ථාව ආපු ගමන් මරාගෙන මැරුවා එතකොට තමන්ගේ අර මේ මනස මෝහෙන් කොච්චර අන්ධ කරලා අරමුණකට ගෙනියන්න පුළුවන්ද? ඒ නිසා එක්ක ආගමික විශ්වාස තුල සමහරුන්ගේ මනස හදනවා මරාගෙන මැරුණොත් මේ ආගම තුල ඔබ සුගතිය යනවා. විශ්වාස කරනවා මෝහෙන් මුලා වෙලා ඉන්න කෙනා හිතනවා දෙවියන්ගේ නාමයෙන් දෙවියන් වහන්සේ නාමයෙන් මම මේ දේ කරන්නේ. දෙවියන් ළඟට යන්න ලැබෙන ක්‍රමයක් කියලා තමන්ගේ හිත හිතනටපත් වෙනවා. ඊළඟට බොහෝ වර්තමානයේ අපි දකිනවා සමහර මානසික පීඩන මේ මනස කියන එක රාග, ద్వේෂ, මෝහ කියන ක්ලේශ ධර්මයන් එක්ක පිහිටපු හිත හැම වෙලාවෙම මානසික වැටෙනවා. ධර්මයෙන් හිතක් ශක්තිමත් වෙලා නැත්නම් අන්න ඒකයි පින්වතුනි ඔබ නිතර බණහන්නට ඕනේ. ඔබ නිතර අඩුම ගානේ සතර සතිපට්ඨානයේ බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, මේ භාවනාවෙන් වෙන්නේ හිත ශක්තිමත් වෙනවා. අටලෝ දහමට කම්පා නොවන අකම්පිත හිතක් ඇති වෙනවා. ලාභ අලාභ, සැප දුක, නිന്ദා ප්‍රශංසා, යස ආයස, ඕක තමයි ජීවිතේ. කාලයකට හොඳට ලැබෙන. කාලයකට සියල්ල කඩාගෙන වැටෙනවා. මහපාරට හිඟමනට වැටෙනවා මිනිස්සු. කාලයකට ප්‍රශංසා එනවා. කාලයකට නිিন্দা කරනවා. රටම එකතු වෙලා නිিন্দা කරන්න ඊළඟට කාලයකට යාළුවෝ නෑදෑයෝ ඥාතීන් පිරිස ඉන්නවා. ඒ පුද්ගලයාට කාත් කවුරුත් නැතුව තනි වෙන දවසක් එන්න පුළුවන්. ඊළඟට ලාභ අලාභ ලැබෙනවා හරියනවා දියුණු වෙනවා අතේ සතිය නැති දවසක් එන්න පුළුවන් කවුරුත් උදව්වක් නොකරන දවස. එතකොට මේ අටලෝ දහම ඉදිරියේ අකම්පිත හිතක් ඇති කරගන්න පුළුවන් ධර්මයෙන් හිත ශක්තිමත් කරගත්ත කෙනෙකුට. ධර්මෙන් හිත ශක්තිමත් කරගත්තේ නැත්නම් එයාට එනවන්න මානසික පීඩනේ කඩාවැටි ඉඳලා වැඩක් නැහැ ජීවත් වෙලා වැඩක් නැහැ මම මැරෙනවා අන්න එහෙම සිතුවිලි හිතට එනවා ඊට පස්සේ මැරිලා ගියා නම් ඉවරයි ඔබ බලන්න සමහරු සියදිවි හානි කර නොගත්තා හිතෙන් කොච්චර මැරෙන්න සැලසුම් කරනවද කියලා ක්‍රියාවට බය වුණාට හිතෙන් කොච්චර වචනෙන් කියනවද අනේ මැරිලවත් යන්නේ නැහනේ බලන්න ගෙවල් වල සමහරලාට කොච්චර ඔහම කියන අය ඉන්නවද? එක්ක කාට හරි පාඩමක් උගන්වනවා. කේන්ති ගියහම තරහ ගියහම මැරිලවත් යන්නේ නැහැ නේ කියලා කියනවා. මතක තියාගන්න මේ චේතනාව තුළ මේ සිතුවිල්ල අකුසලයක්. චේතනාවේ තමන් තමන්ට ද්වේෂ කරනවා, තමන්ගේ ශරීරයට රූපයට ද්වේෂ කරනවා, තමන්ගේ ජීවිතයට වෛර කරනවා. ඒ තුළ අපි දන්නවා සමහර සිදුවි සමහරු සියදිවි හානි කර ගන්නවා ඔය අටලෝ දහමින් ඔය ඔක්කොම කල්පලා බලන්න ඔබ එකින් එක එක්ක ලාභ ලාභ සැප දුක ඔය ප්‍රශ්න ඉදිරි. සමහර අය ඉන්නවා අපේක්ෂ දැන් ඔය ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටි. ගොඩාක් ඒ වගේ සිදුවීම් තියෙනවා. ඔය තරුණ තරුණියා සියදි විහානි කරගන්න ඒවා. ඒ ගොඩාක් දුරට තියෙන ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටීම තුළ. ඒ තුළ ඇතිවෙන මානසික කඩාවැටීම හිතට ඇතිවන දුක කම්පාව හැබැයි යා ඒ තුළ හිතනවා මං ඉඳලා වැඩක් නෑ. ඊළඟට සමහරෙක් හිතනවා ද බලන්න මේ ලාමක සිතුවිලි වල තියෙන ස්වභාවය. හිත ශක්තිමත් නැති වුනහම හිත තේනවා බොහොම ලාමක පහත් සිතුවිලි. ඊට පස්සේ හිතෙනවා මම මැරුණට පස්සේ යාට තේරෙයි. එහෙම හිතලා ඉන්නවා. ඔබ හොඳට බලන්න සමහරු හිතනවා මම මැරුණට පස්සේ යා ගොඩක් දුක් වෙයි. මම මැරුණට පස්සේ යා ගොඩක් අඬයි. අනුන්ම දුකක් ඇති කරවන්න තව කෙනෙකුට දනවන්න එහෙම උත්සාහ කරන අය. එතකොට ඔය වගේ අපි දන්නවා සමහර පුද්ගලයෝ මොකද අපි ළඟට ගොඩක් අය එක්කන් ඉන අවස්ථා තියෙනවා. දරුවෝ සීදීවි හානි කරගන්න උත්සාහ කරලා බේරිච්ච අය අපි ළඟට එක්කන් එනවා. සමහර අය වහ බීලා කොහොම හරි බේරිච්ච අය ඉන්නවා. සමහර දරුවෝ ඇවිල්ලා අඬ අඬා කියලා තියෙනවා. එයාට දන්නන්න මං ඇත්තටම මැරෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන බිව්වේ. කියන්නේ මේ වහ බොන්නේ ටිකක් බීලා එයාට දන්නන්න. හැබැයි අවසානයේ Taman ජීවිත කාලෙටම ලෙඩෙක් වෙනවා. සමහර පුද්ගලයෝ ඊට පස්සේ කාලයක් ඉඳලා වකුගඩු නරක් වෙලා අක්මාව නරක් වෙලා ගෙදර ගේන්නේ ලෙඩෙක් හැටියට. ඒ ලෙඩෙක් හැටියට එනකොට දන්නන්න හිටපු කෙනා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා. ඕක තමයි ජීවිතවල ස්වභාවය. ඒ නිසා පින්වතුනි දන්නන්න කරත් දැන් බලන්න මේ තුල එන පහස් සිතුවිලි වල ස්වභාවය. ඊළඟට තමන් බලන්න දැන් සමහන් තමන්ගේ ශරීරය ගැන ද්වේෂයක් ඇති වෙනවා. මට ඉඳලා වැඩක් නැහැ. මේ ශරීරෙ මට වැඩක් නැහැ. දැන් ගොඩක් අය ලෙඩ වෙනකොට ලෙඩවීම ඉදිරියේ දැන් සමහර රටවල් නොදන්නකමට ඒ අයට අවස්ථාව දෙනවා. දැන් කෙනෙක් දුක් විඳිනවා නම් සමහර රටවල් තියෙනවා ඒ රටවල් වල එයාට සිය කැමැත්තෙන් සියදි විහානි කරගන්න අවස්ථාව දෙන ස්වභාවයක් තියෙනවා. ඒ සමහර රටවල් වල නීති හැටියට තියෙනවා. එයා ගොඩක් වයස නැහැ. එයාගේ වයස බලපානවා. ඊළඟට ඒ වයස ඊට පස්සේ එයාට තියෙන ලෙඩ රෝග ඒ රෝගයේ මත සුව කැමැත්තෙන් සියදිවි හානි කරගන්න ඒ රජෙන් අවසර දෙනවා එයාට. එක්කෝ එහෙම නැත්නම් කෙනෙක් දුක් විඳිනවා නම් සමහර ඥාතීන් තීරණය කරනවා අපේ අම්මා දුක් විඳිනවට වැඩිය හොඳයි මැරෙන්නේ. මතක තියාගන්න එවැනි ඔබ කෙනෙකුගේ ඔබත් මමත් අපි කවුරුත් අපිට සමහර ලාවට එකතැන විඳවන්න කර්මයක් තියෙන්න පුළුවන් අවුරුදු ගාන. අපි දන්නේ නැහැ. අද අපි මෙහෙම හිටියට අවුරුදු 10ක් 15ක් එකතැන විඳෝලා මැරෙන්න සසරේ කර්මයක් තියෙන්න පුළුවන්. අපි මේ කර්මේ ගෙවන්නේ නැතුව අපි ඉස්සර වෙනවා. මට නම් බෑ ඔහොම දුක් විඳින්න. මම මැරෙනවා කියලා ඉස්සර වෙනවා. ඒ සතරේ කර්මයේ කවදා හරි ආයි උපෝපං ආත්මවල ආයි manuss ලෝකයකට ආවත් තිරිසන් ලෝකයක කොහේ ඉපදුනත් ඒ කර්මෙ ගෙවන්න වෙනවා. ඔය සියදිවි හානි කර ගැනීම වල භයානකකම මතක තියාගන්න සුගතියක උපදිනවා කියන්නේ ලේසි නෑ. බොහෝ දෙනෙක් සතර අපාය මහ ගෙදර කරගෙන අපායට වැටෙනවා. ඒ විතරක් නෙමෙයි බොහෝ අය ගැන ওই പ്രേතවත්වයේ ඔබ බලන්න പ്രേතවත්වයේ තියෙන සිදුවීම් ඒ වගේම ලක්ෂණ සංයුත්තේ තියෙන പ്രേතයෝ ගැන සමහර പ്രേතයෝ ගිනිගෙන පිච්චෙනවා ආයෙමත් පහළ වෙනවා ඒ විදිහටම ආයෙ ගිනි ගන්න ආයෙමත් පිච්චිලා ඉවර වෙනකොට ආයෙ පහළ වෙනවා ඒ වගේ പ്രേතයෝ ගැන තියෙන මතක තියාගන්න සමහරු ගිනි තියාගන්න ඒ ගිනි තියාගෙන මැරුණාට පස්සේ ඉවර නැහැ දැන් සමහරු හිතනවා මම මැරුණට පස්සේ ඉවරයිනේ. එහෙම ඉවර නෑ. එතනින් ඒ කර්මෙන් සතරේ ආත්ම 10000 ගානකට විපාක පිණිස කර්මයක් හැදෙනවා. ඒකයි භයානක. සමහර අය പ്രേත ලෝකවල උපදිනවා. ඒ ආත්මෙම ගිනි ගන්න. අර ගින්නෙන් පිච්චිච්ච වේදනාවම විඳිනවා. කෑ ගහනවා, විලාප දෙනවා. පිච්චිලා ඉවර වෙනකොට ආයි පහළ වෙනවා ඒ විදිහට. ඕපපාතික ශරීරයේ ස්වභාවය එහෙමයි. නිරේ නිරිසත්තුත් එහෙමයි. ඒ වගේ සමහර ප්‍රේතයෝ දැන් ලක්ෂණ සංයුත්තේ තියෙන අහසේ පා වෙලා යනවා. ඇඳගෙන ඉන්න ඇඳුම් ගිනි ගන්නවා, ශරීරෙ ගිනි ගන්නවා. විලාප දිදී අහසේ යනවා. ඒ වගේ සමහර ওই භූත පිඹුරු හැටියට මුළු ඇඟම ගිනි ගන්න පිඹුරු හැටියට. ඒ කර්මානුරූපී ශරීරෙ පහළ වෙන හැටි. ඊළඟට සමහර අය ඉන්නවා ප්‍රේතයෝ ගැන තියෙනවා මුළු ශරීරෙම ඇටකටු කුඩු වෙලා යනවා කියලා. හිතට විශාල කුළු ගෙඩියක් වගේ දෙයකින් පහරක් වදිනවා. කර්මානුරූපී. ශරීරේ කුඩු වෙලා යනවා. ආය යා වෙලා හැදෙනවා. ආය අර වගේ පහරක් වදිනවා. ඒ වදින වදින පාරට ඒ වේදනාව විඳිනවා. ආය ආයමත් ආත්මස්ති ඒ ඒ තුල දැන් සමහරලාවට කල්ප ගන්න. ඒ විදිහට විදෝ විදෝ කර්ම කියනවා. මතක තියාගන්න සමහර අය ඔය වගේ බෙල්ලවල දාගත්ත අය ඒ වේදනාවෙන්ම ඉන්නේ. බෙල්ලේ වැල දාගෙන මැරුණා කියලා එතනින් ඉවර වෙන්නේ නැහැ. දැන් මට දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මේක නිකන් ශනිකව කිසි වේදනාවක් නැතුව මැරෙන ක්‍රමයක් කියලා. මතක තියාගන්න මොන චේතනාවෙන් දැන් සමහර අය අපි දන්නවා එක පුද්ගලයෙක් ඔය වගේ ධර්මයේ වැරදි විදිහට අල්ලගත්ත එක පුද්ගලයෙක්. Tamange බිරිඳත් එක්ක හැබැයි පින්කම් කරපු කෙනෙක්. පින්කම් කරා ඔය ආරාමවලට ගියා, චෛත්‍ය පින්කම් කරා සිල් ගන්න ගියා හැබැයි ධර්මයේ නෙමෙයි ඇල්ලුවේ. මේ පුද්ගලයා ගෙදර ඇවිල්ලා බිරිඳත් එක්ක පවුලේ ඇති වෙච්ච ප්‍රශ්නයක් තමන්ගේ බිරිඳටත් ගහලා. ඒ වෙලාවේ ඒක බේරන්න ආපු බිරිඳගේ අම්මයි තාත්තයි තල්ලු කරලා දාලා. ඊට පස්සේ ගියා. ගිහිල්ලා ඉවර වෙලා වෙන කඩයක් වගේ ගියක් තැනක් තිබුණා එතනට ගිහිල්ලා සියදිවි හානි කරගෙන තියෙනවා. එතකොට මේ සියදිවි හානි කරගෙන තියෙන්නේ බණ පටියක් දාලා බණ අහලා බුදුන් ඇඳලා බණ අහගෙන තමයි ජීවි විහානි කරගෙන. ඔහු හිතුවා දැන් කේන්තියා දැන් බලන්න අර දේශ හිත කේන් තමන් එක්ක පලිගත්තා. හැබැයි මේ පලි ගන්නකොට හිතුවා මේ ධර්මයේ සිහි කරගෙන සමහර විටනවා මේ මුන් තමයි මට ඉන්න හතුරු. මම මේ ඔක්කොගෙම ගැලවිලා මං සුගතිය කියනවා. එහෙම යන්න පුළුවන් කමක් නැහැ. මේ අපිට ඕන විදිහට යන ආත්මගත ගමනක් නෙමෙයි. ආත්මයක් නෑ අනාත්මයි. ආත්මයක් කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක්. ආ මම මෙතනට යනවා කියලා Tamanට ඕන විදිහට මේ යන ගමනක් නෙමෙයි තියෙන්නේ. කර්මයෙන් අපි වැඩගෙන යන්නේ. ඒ පුද්ගලයා දවසකට දෙකහමාරකට පස්සේ තමයි හොයලා බැලුවා ගෙදර ආවේ නැහැ. ඊට පස්සේ දවස් දෙකකට විතර පස්සේ තමයි ගිහින් බලනකොට අර වහලා තිබ්බ ගෙදරක මැරිලා අර බණ පටියේ එහාට මෙහාට ඒක රිවයින් වෙවි බණ පටිය යනවා හොයා ගන්නකොට. එතකොට දැන් මේ වගේ සමහර ධර්මීය වැරදියට අල්ලගත්තයි. ඔබ බලන්න සියදිවි හානි කරගන්න අය දැන් බෙල්ලේ වැල දාගන්න අය මැරෙනකොට මොන චේතනාවෙන් බෙල්ලේ වැල දාගත්තත් ඒ මොහොතේ ඉන්නේ විශාල වේදනාවක්. උගුර හිර වෙනකොට බෙල්ල හිර වෙනකොට ඔබ බලන්න මල මුට්ට පහ වෙලා මැරෙන්නේ. බිල්වල දාගත් අය මල මුත්‍රා ඔක්කොම ගිහිල්ලා තියෙනවා. ඇඳුම් වල ඉඳන්. ඒ නිසා විශාල වේදනාවක් එක්ක ඒක ගලව ගන්න බෑ. අත් හිර වෙනවා. දඟලනවා. බේද දඟලනකොට තමයි බෙල්ල හිර වෙලා ගැලවෙන්නේ. උගුරු දන්න කැඩෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දුකක් වේදනාවක් තුල එතන द्वේෂය බලවත් ඒ නිසා द्वේෂයෙන් සියදිවි හානි කරගෙන द्वේෂ හිතක් තුල කේන්තියෙන් එක්ක තමන් ගැන තමන් පුද්ගලයෙක් ගැන නොවෙන්න පුළුවන්. සමහරව හිතනවා එයා කාටවත් වෛර කරේ නෑ. එයා කාත් එක්කවත් තරහකට කරගත්තා නෙමෙයි. එයා මේ අසනීපයන් නිසායි. එතකොට හිතන්න එයාට ද්වේෂය තියෙන විදිහ දැන් එයාට එයා ගැන. තමන්ගේ ශරීරය ගැන, තමන්ගේ ලෙඩ රෝග ගැන, එක්ක තමන්ගේ වයස ගැන. තමන් තමන්ට වෛර කරනවා. එක්ක බාහිර පුද්ගලයෙක් නිසා හිතනවා මුන් එක්ක ඉන්න එක කරදරයි. මම මැරෙන. ඒ අන්න එහෙම හිතලා එක්ක අනිත් අය නිසා ද්වේෂයක් ඇති වෙනවා. එක්ක තමන් තමන්ට ද්වේෂ කරනවා. ඔය වගේ මතක තියාගන්න සියදිවි හානි කරගන්නවා කියන්නේ කෙලින්ම අපායට අඩිය තියෙන මගක්. අපායටම වැටෙන මගක්. ඒ තුල සියදිවි හානි කරගෙන සුගතිය කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම හොඳට තේරුම් ගන්න. කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිතයක්. අපි කාටවත් ප්‍රශ්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේක දුකක් ඉපදීමම දුකක් ජාතිපි දුක්ඛං ජරාපි දුක්ඛං ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛ ඉපදීමත් දුකක් ලෙඩ වෙන එකක් දුක්ඛ වයසට යන එකක් දුකක් ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක් අප්‍රියයන් සමග ජීවිතේම තරහකාරීව හතුරු ඊර්ෂ්‍යාකාරීව ජීවත් වෙන එකක් දුකක් මරණයත් දුකක් මොන විදිහට මැරුණත් දුකක්. සැප සහගත මරණ නැහැ බලන්න හැම මරණයක්ම හිතන් දුකක්. එතකොට ඒ වගේ දැන් සමහරු ඒ ස්වභාවික මරණයට බයෙන් කලින් ඉස්සර වෙනවා. සියලු විහානි කරගන්න. ඒකත් දුකක්. එතකොට ඔක්කොම බුදුහාමුදුර කරන මානසික දුක්. ශෝක, වැළපීම්, දුක්ඛ, දෝමනස්ස, උපායාස බලන්න කොච්චර කුහුල්ලනවද කියලා මිනිස්සු. මානසික දුක් ඔළුවට ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා, විලාප දෙනවා. ඔබට ප්‍රශ්න එනකොට ඔබ ධර්මයේ තුලින් හිතන්න. ජීවිතේ හිතන්න දැන් ඔබ බලන්න සමහර චරිත දිහා. උපතින්ම අතපය නැතුව ඉපදිච්ච සමහර චරිත ඉන්නවා. අද සමාජයේ ඉහළටම බුද්ධිමත් ලෝකෙ පුරා දේශන පවත්වන ප්‍රසිද්ධ දේශකයෝ ඉන්නවා. උපතින්ම අතපය දෙකම නැතුව ඉපදිච්චයි. ලෝකෙ බොහොම බුද්ධිමත්ව ඉන්නවා. සමහර කෙනෙකුට අතක් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා අතක් කපන්න වෙනවා. දැන් මට ඉඳලා හැඩක් නැහැ කියලා හිතෙනවා. එක්ක කෙනෙක්ගේ කකුලක් කැඩලා කකුල කපන්න වෙනවා. දැන් නම් මට ඉඳලා වැඩක් නැහැ කියලා සීදී විහානි කරගන්න හිතනවා. ජීවිතේ ඔබ බලන්න සමහර මිනිස්සු විඳින දුක් සමහර රටවල් අප්‍රිකානු වගේ රටවල් වල මිනිස්සු විඳින දුක ඉන්දියාව වගේ රටවල් වල බලන්න මිනිස්සු විඳින දුක එක බෝක්කුවක් අස්සේ ගත්තත් පවුල් 20ක් විතර ජීවත් වෙන සමහර තැන්වල ඒ තරම් මිනිස්සු ජීවිතේ දුකක් විඳින්න. එතකොට මේ දුකෙන් අපිට සියදි විහානි කරගත්තා කියලා දුකෙන් මිදෙන්න බෑ. තව තවත් අන්ත දුකකට වැටෙනවා මිසක්. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දුක අවබෝධ කළ යුතු දෙයක්. දුක අවබෝධ කරන්නයි වීර්ය වඩන්න ඒකටයි බුදුරු පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ. දැන් ඔබ හිතන මරණ සතිය. දැන් ඔකත් පටල ගන්න පුළුවන්. එහෙනම් අපි මරණ සතිය භාවනාව වඩන්නේ කියලා. මරණ සති භාවනාවේ තියෙන්නේ මැරෙනවා මැරෙනවා කියලා හිතන එකක් නෙමෙයි. මරණ සති භාවනාවේදී අපි කරන්නේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය. මරණයට පත් වෙන්න තියෙන අවස්ථාව මෙනෙහි කරලා හිතනවා. දැන් මම මැරුණොත් කොහේ යයිද? මං ඊට පෙර අප්‍රමාදීව ධර්මයේ දිනු කරනවා. ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පෙර මැරෙන්න පුළුවන්. ඊට කලින් මං අප්‍රමාදීව ධර්මයේ දිනු කරනවා. අද දවසේ කොච්චරනම් මට මැරෙන්න අවස්ථා ලැබෙනවද? මං කොහොම හරි ධර්මයේ සිහි කළ ධර්මයේ දියුණු කරගන්න. එයා මරණ සතිය වඩලා අප්‍රමාදී වෙනවා. ඒ නිසා පින්වතුනි ඔබට ප්‍රශ්න එනකොට දුකක් කනගාටුවක් එනකොට කර්ම විපාකවල ස්වභාවය තමයි ඔබට කවුරුත් පිළිතර නැති වෙන්නත් පුළුවන්. ඔබ කියන දේ කවුරුත් ගණන් ගන්න නැති වෙන්නත් පුළුවන්. ඒ වෙලාවට ධර්මයේ පිළිත කරගන්න. බාහිර පිළිතක් හොයන්න යන්න එපා. ධර්මයේ පිහිට කරගන්න. ධර්මයෙන්ම හිත සකස් කරගන්න. අටලෝ දහම ඉදිරි අකම්පිත හිතක් ඇති කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්වුවේ පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. අසෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. පුත්තස්ස ලෝක ධම්මේහි මේ ලෝක ධර්මතා ඉදිරි චිත්තං යස්ස නකම්පති. යාගේ හිත කම්පාවකටපත් වෙන්නේ නැත්නම් අසෝකං විරජං කියන. එයාගේ හිත නොසැලී විරාජමානව පවතිනවා ඒ තම මංගල මුත්තම. ඒක මංගල කාරණයක් කියලා. ඒ නිසා සමහර සිදුවීම් තියෙනවා මතක තියාගන්න ওই සියදිවි හානි කරගන්න බොහෝ දෙනෙක් එක්කෝ දරුණු പ്രേත ආත්මවල ඒ වගේම නැවත නැවතත් ඒ ස්වරූපයෙන් අපේ ඇහැට නොපෙනුනාට දුක් විඳිනවා. ඒ වගේ සමහර පේනා ඉන්න භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්න සමහර හැකියාවක් නැති පොඩි දරුවෝ ඉන්නවා ඒ අයට පේන අවස්ථා. එතකොට එවැනි සමහර සිදුවීම් තියෙනවා අපිට දැනගන්න ලැබිච්ච සමහර හාමුදුරලා දැකපු සමහර සිදුවීම්. ඉතින් ඒවා අපිට අද වර්තමානයේ උපු කරන්න සාධකයක් නැහැ. නමුත් අපිට ධර්මයේ බුද්ධ දේශනාවලින් සූත්‍ර දේශනාවලින් අතීත සිදුවීම් වලින් අපිට ගලපලා පෙන්නලා දෙන්න පුළුවන් එවැනි ආත්මවල උපදිනවා. සමහර ගිනි තියාගත් අය අමනුෂ්‍ය හැටියට ගිනි ගන්න ශරීරය ඇතුළු උපදිනවා. තව තවත් කෑග ගහදුවන අනිත් අයට පේන්නේ කෙනෙක් හිතන්න පුළුවන් දැන් එයා මැරිලා ගොඩක් කල්නේ කියලා. හැබැයි එයා තාමත් ප්‍රේත ලෝකෙ ගිනි ගන්න ශරීරයක් ඇතුළු දුක් විඳින කෙනෙක්. සමහර අය ඉන්නවා එක්කෝ දියැලකින් පැනලා මැරිලා. දැන් මේ මිනිහ වල්ලා තවුරුදු ගාණක් වෙන්න පුළුවන්. හැබැයි එයා කර්මානුරූපිය තාමත් එතනින් උඩින් පනිනවා එයා අර විදිහටම කෑ ගහගෙන පනිනවා, මැරෙනවා, ආයි අමනුෂ්‍යයා උඩට යනවා, ආයි පහළට පනිනවා. ඒක තමයි යාගේ ජීවිතය. අවුරුදු ගණන් ඒ විදිහටම പ്രേත ලෝකවල විඳෝන. බෙල්ලේ වල දාගත්තා ඒ බෙල්ල හිර වෙච්ච වේදනාවෙම විඳෝන. එවැනි සිදුවීම් ඔය අටුවා පොත්වල එන සමහර සිදුවීම් තියෙනවා. ඒ වගේ එක්ක සත්තුන්ගේ බෙල්ල හිර කරලා මරලා ඒ අයම ආත්ම ගණන් බෙල්ලවල මේව කර්මානුරූපී යන දේවල් මතක තියාගන්න. ඔබ අහලා ඇති එක එළුවෙකුගේ බෙල්ල කපලා ආත්ම 500ක් බෙලි කැපුම් කකා මැරුම් කන්න සිදුවෙච්ච සිදුවීමක් ගැන ජාතක පොතේ ඒ නිසා කර්මානුරූපී සමහර ඒවා කර්ම විපුරුද්දට යන සසරේ. ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න මහන්සි ගන්න ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගන්න. බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ නියසිලට පස් ටිකක් අරගෙන සතර අපායගත පිරිස මහ පොළොවේ පස් වගේ කියන. සුගතියකට එන්නේ මනුස්ස ජීවිතයක් ලබන්නේ මෙන්න මේ වගේ ටිකයි. ඔබට මේ දුර්ලභ මනුස්ස ජීවිත ලැබිච්ච වෙලාව මේ මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න මහන්සි වෙයි. දිවි දෙවනි කොට ධර්මයේ වඩා ධර්මයේ දියුණු කරන්න. ඔබට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ දැන් ඔබට හිතෙන ඔබට ගෙදරේ පාඩම් දැන් මොකද සමහර සිදුවි අපිට ගෙදර ඉන්න බෑ කියන්නේ පවුලේ ඇත් එක්ක ඉන්න බෑ කියන එක්ක මට එපා වෙලා තියෙන මට මැරෙන්න හිතෙනවා එවැනි වෙලාවට ඔබට ඉන්න බැරි නම් ඔබ සුදුසු අඩු ගානේ ආරණ්‍යයකට ගිහිල්ලා පැවිදි වෙන්න පන්සලකට හරි ගිහිල්ලා එතන වත්පිළිවෙත් ටිකක් කරගෙන බුදුන් ඇඳලා අතුපතු කාගෙන ඔබ මාසයක් විතර ඉන්නකොට අර අදහස් යනවා සමහර දරුවෝ එවැනි ජීවිතේ නැති කරගන්න හිතාගෙන තීරණ ගත්ත අය සමහර අය අද හොඳ ජීවිත ගත කරනවා. ඒ නිසා ඒ මොහොත මග හැරගන්න. සමහර ලාවට මේ මානසික පීඩනේ ඔබට තියෙන එක සතියක් වෙන්න පුළුවන්. එක මාසයක් වෙන්න පුළුවන්. එක්ක සමහරට මාස දෙක තුනක් වෙන්න පුළුවන්. ඒ කාලේ මග හැරගන්න. ඒවට ධර්මයේ කියන්නේ මග හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂය ඇසුරු කරන් නිතර බණ අහන්න ධර්මයෙන් හිත සංස ගන්න පුළුවන්. ඒ වගේ අපිට ගොඩාක් අය කතා කරනවා අපේ මේ දේශනාලේ නිසා අපි කොහේ හිටියත් නිතර බණක් පටිගත කරලා අන්තර්ජාලයට හරි මේ මුදා හරින්නේ. බොහෝ තරුණයෝ මේ ඉන්ටර්නෙට් එකේ YouTube වල ඊළඟට අපේ Facebook පිටුවේ බණ අහලා ධර්ම සාකච්ඡා අහලා ජීවිතේ ගොඩාක් හදාගත් අය. මැරෙන්න හිතලා අද ජීවිතේ හදාගෙන පැවිදි වෙලා හොඳට ගුණධර්ම රකින්නයි. සමහර අය ජීවිතේ නැති කරගන්න කීප වතාවක් උත්සාහ ගත්තායි. බේරිලා ඊට පස්සේ අපේ බණහන සමහරු මැරෙන්න හිතාගෙන යනවා. ඒ ගිහිල්ලා ලණුවක් දාලා බෙල්ලවල දාගන්න ආයි හිතනවා බන මතක් වෙනවා. මම මැරිලා අපායට යයි නේද කියලා හිතනවා. ආයි හැවිල්ලා පැත්තකට දාලා බණක් අහනවා. ඒ බණ අහලා හිතා ගන්නවා මං ගිහිල්ලා කොහේ හරි පන්සලකට හරි ගිහිල්ලා පිනක් කරගන්න. සතියක් දෙකක් යනකොට අර අදහස හිතෙන් ගිහිල්ලා හොඳට ජීවත් වෙනවා. අද සමාජයේ ඉහළ තැන්වල ඉන්නවා. ඔබ ඔබේ ජීවිතේ දිහා ආපස්සට බලන්න ඔබට කොයිවත් කී සැරයක් ওই වගේ සිතුවිලි ආවද? ඉඳලා වැඩක් නැහැ. මැරුණා නම් හොඳයි. මැරිලා ගියා නම් හොඳයි. මැරෙන්න උත්සාහයක් නොකර මැරෙන්න හිතපු අවස්ථා කොච්චරද? ජීවිතය කියන්නේ අපි මෙරි මෙරි උපදින ඉපදි දුක් විඳින යන තන. ඒ නිසා දුකෙන් මිදෙන්න උත්සාහයක් ගන්න. ඒ පිණිසයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ කල්යාණ මිත්‍යා කරගන්න. ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරමු. ඉතින් අද මේ ධර්ම ශ්‍රවණින් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටමපත් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ බණහන ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටමත් ධර්මාබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක්ම වේවා වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. කොහොම වැඳ ගන්න? අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.